ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ච පටිපන්නා චත්තාරෝ ච ඵලේ තිතා ඒස සංඝෝ මුජුබුතෝ පඤ්ඤා සීල සමාහිතෝ යජමානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පානිනං කරෝතං ඕපදිකං පුඤ්ඤං සංඝේ දින්නම් මාඵලං තී සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ වෙත සක්දේව රජතුමා පැමිණ ගන්ධ නමස්කාරයෙන් ඇසූ ප්‍රශ්නයක් තිබුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙලොව පරලොව හිතසුව ප්‍රාර්ථනා කරමින් සදාවත් පරිත්‍යාගශීලී බෞද්ධයෝ බොහෝ පින්කම් කරනවා. විශේෂයෙන් පරිත්‍යාගමේ පින්කම් කරනවා. ඒ සැදැවතුන්ගේ පරිත්‍යාගය කවර තැනකට පරිත්‍යාග කළොත් මහත්ඵලද ස්වාමීනි මහත් ආනිසංසද කියලා ප්‍රශ්නයක් ඇසුවා. ඊට පිළිතුරු වශයෙන් දේශෝ දේශනාවක ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණා. චත්තාරෝච පටිපන්නා සෝවාන් මාර්ගයේ පිනිස, සකදාගාමි මාර්ගයේ පිනිස, අනාගාමි මාර්ගයේ පිනිස, අරිහත් මාර්ගයේ පිනිස පිළිපන්නා වූ සතර නමක් ඇත. චත්තාරෝච ඵලේතිතා සෝවාන් ඵලයට පැමිණි සකදාගාමි ඵලයට පැමිණි අනාගාමි ඵලයට පැමිණි අරහත් ඵලයට පැමිණි ආර්යයන් වහන්සේලා සතර නමක් ඉන්නවා ඒස සංඝෝ උජිබූතෝ ඒ මේ ආර්ය මහා සංඝ රත්නේ ඍජු මාර්ගයේ ගමන් කරන්නෝය පඤ්ඤා සීල සමාහිතෝ ලෝකෝත්තර සීලයෙන් ලෝකෝත්තර සමාධියෙන් ලෝකෝත්තර ප්‍රඥාවෙන් සමන්විතය යජමානං මනුෂානං පුඤ්ඤපෙක්ඛාන පානිනං මෙලෝ පරලෝ හිතසෝ ප්‍රාර්ථනා කරගෙන ඕපදික කුසාලයක් කරන සදාවත් පරිත්‍යාග සීලයෙන්ගේ පරිත්‍යාගය පුඤ්ඤපෙක්ඛාන පානිනම් පින්ඵල අදහන්නා වූ සදාවතුන්ගේ පරිත්‍යාගය සංඝයේ දින්නම් මහඵලං මේ ආදි මහා සංඝ රත්නයේ දෙන ලද්දේ නම් ලෞකික වශයෙන්ද ලෝකෝත්තර වශයෙන්ද මහත් ඵලයේ මහත් ආනිසංස ගෙන දෙන්නේ කියන එකයි ගාථා දෙකේ කෙටි තේරුම. කින්නතුනි බුදුරජාණන් වහන්සේ විසින් මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ කරන ලද චීවර පූජාවක් නිමිත්තෙන් අනදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළ තියෙනවා දක්ෂිනා විසුද්ධි දක්ෂිනා විභංග සූත්‍රය. ඒ දේශනයේ සඳහන් වෙනවා පෞද්ගලික දාන 14ක්, සංඝික දාන 7ක්, දක්ෂිනා විසුද්ධි 4ක්. එයින් සඳහන් වෙනවා සියලුම පෞද්ගලික දානයන් අභිභවාගෙන සංඝයා උදෙසා කරන පරිත්‍යාගයේ මහත්ඵල බව. ඒ සංඝයා උදෙසා කරන පරිත්‍යාගයන් අතරින් අග්‍රගණ්‍ය පරිත්‍යාගයක් තමයි කටේ චීවර පූජා නැමැති පරිත්‍යාගය. ඒක සංඥාම වැඩෙන්නට ඕන. පෞද්ගලිකව කිසි කෙනෙකුට කටිනයක් පූජා කළ නොහැකි වෙනවා. ලෝතුරා බුදුරයන් වහන්සේලා කටිනේ තීරෝ පිළිගන්නේ නැහැ. පසේ බුදුරයන් වහන්සේලාද පිළිගන්නේ නැහැ. උන්වහන්සේලාට ආйти නැහැ. එක භික්ෂුන් වහන්සේ නමක් වුණත් කටිනේ පිළිගන්නේ නැහැ. දිනමක් තුන් නමක් හතර නමක්වත් පිළිගත නොහැකි වෙනවා. ඒ සඳහා පංච වර්ගීය සංඥාම වැඩි ඉන්නට ඕනේ. පංච වර්ගීය සංඝයා කියන්නේ උපසම්පන්න සුපේසල ශික්ෂාකාමී පස් නමක් වන්නට ඕනේ. සමහරයට සෙනසුනේ වස්විසු එක නමක් දෙනමක් තුන් නමක් වෙන්න පුළුවන්. නමුත් කටිනේ පිළිගන්වන වෙලාවේ අඩුම ගානේ උපසම්පන්න සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේ පස් නමක් වන්නට ඕනේ. එනිසා සංඝෝ මූලන්ති නිද්දිත්තං කියලා මේ කටිනේ පිළිබඳව මූල හේතුව මහා සංඝයයි කියන එක සඳහන් වෙනවා. මේ කටින චීවර පූජාව පිළිබඳව ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බොහෝ සෙයින් බණ අහලා තියෙනවා. නිතර නිතර වසරපතාම බණ අහනවා. ඒක මේක සම්බන්ධ විශේෂ ආනිසංස ධර්මත් අපි දැනගෙන තැබීමෙන් අපේ කුසල්සෙත් වඩාම බලගත් කුසල්සෙත් බාට පමුණවා ගත හැකි වෙනවා. ශාන්ති නායකයන් වහන්සේ මේ කඨිනාස්ථාන විනය කර්මයේ පනවා වදාළේ බුදු වීමෙන් අවුරුදු 20කට පස්සේ. බුදු වීමෙන් පළවෙනි වස්සාන කාලයේදී 69ක් රහතන් වහන්සේලා පහළ වුණා. ඒ 69ක් රහතන් වහන්සේලා ජනපද චාරිකාවේ පිටත් කරවා යවූ සතහාගතයන් වහන්සේ එකලාව වැඩම කරවන්න යෙදුනේ උරුවෙල් දනව්ව බලා. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන සහෝදර තවුසන් තිදෙනෙක් 500 300 200 දකින් පිරිසේක ආශ්‍රව පද තුනක් හදාගෙන නේරංජරා ගංගා සබද උරුවෙල් දනාවේ තවුස්දන් පුරමින් සිටි අපි තමයි රහතුන් වහන්සේ කියලා කියාගෙන. ඒ පිරිසට අරිහත්ත්වය ලබන්න හේතු සම්පත් ඇති බව දැනගෙනයි සරුවක් යන වාසයේ තෙදස බලා වැඩි. ඒ වඩින ගමනේදී කොසල් ධනවේ කප්පාතික වනසන්නේ කියන උයනක් තියෙනවා. එතන ස්වල්ප වේලාවක් නවතින්න සිද්ධ වුණා තවත් කාරණයකට. කොසල් රජුරුවන්ගේ සහෝදර රාජකුමාරවරු 30 දෙනෙක් සිටියා භද්‍ර වර්ගයේ කුමාරවරු කියලා. තරුණ වයසටපත් වූ විවාහපත් වූ තරුණ කුමාරයෝ 30 දෙනෙක්. මේ 30 දෙනා නිතරම එකලා එකටම සංවිධාන වේ සන්තෝෂයෙන් මේ විනෝදයෙන් කාලය ගත කරන නිසා තමයි ඒ අයට කිව්වේ භද්‍ර වර්ගීය කුමාරවරු. හැබැයි මහා පුණ්‍යවන්තයෝ. එයින් එක්කෙනෙකු විවාහ වෙලා හිටියේ නැහැ. ඒ නිසා උයනට යන ගමනේදී ඒ කුමාරවරු 30 දෙනායි 29 දෙනෙක් කුමාරිකා වනුයි තව වයස්යාංගනාවකු එක්කගෙන ගියා. මේ අන අතර ඒ ඇත්තෝ කාලබීලා සන්තෝෂයෙන් විනෝදයෙන් ඉන්න ප්‍රමාද වීරණයක් දැක්ක මේ වෛශ්‍යාව රජකුමාරවරුන්ගේ කුමාරිකාවරුන්ගේ වටිනා වටිනා ආභරණ ගොඩාක් පැහැරගෙන පැනලා ගියා. ඉතින් දැන් මේ පිරිස අවදි වෙලා සොයා බැලුවාම හොයාගන්න බැරි වුණා. හැබැයි ඉදිරියට යනකොට ගහක් මුල වැඩි එන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ බුදුරැස් මාලා අකුලාගෙන අප්‍රසිද්ධ විලාසෙන් වැඩ සිටියේ. ඉතින් මේ පිරිස දන්නේ මේ කවුද කියලා. හැබැයි තවස් කෙනෙක් පැවිද්දෙක් බව නම් තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඇසුවා මේ පැත්තෙන් කාන්තාවක් ගියාද කියලා. බුදුරජාන් වහන්සේ නිෂ්ඵල වචනයක් ප්‍රකාශ කරන්නේ නැහනේ. ගියාද නැද්ද කියන එක ප්‍රකාශ කරන්නේ නැතුව අසවදාලා කුමාරවරුනි අනුන් ගිය ගමන් ගැන හොයන්න හොඳද තමන් යා යුතු ගමන් මඟ සොයාගත යුතුද කියලා. එතකොට මේ කුමාරවරුන්ගේ పూర్ව සංසාරයේ කළ කුසල් සිත් අනුව නුවණ පහළ වුණා. එකපාරටම කියා හිටියා එහෙමයි. අනුන් ගැන හොයනවාට වඩා තමන් ගැන හොයන එක වටිනවා කියලා කිව්වා. එහෙනම් ඔහම පාත් වෙන්නේ තමන් ගැන හොයාගන්න මඟමා කියා දෙන්නම් කියලා සීල දෙනා වාඩි කරවාගෙන මේ උයනේ පිටෙනියේ ගහක් මුලේ භාග්‍යතුන් වහන්සේ අනුපිළිවෙල දේශනාවක් කළා. ඒකට කියනවා ආනුභෝග්‍ය කතාව කියලා. කියන්නේ කරුණු හතක්. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා, පෝකාර කතා, සංකලේශ කතා, නික්කම්යානිසංස කතා කියන හත. පළමුවෙන්ම පරිත්‍යාගය ගැන පරිත්‍යාග කරන්නේ මෙහෙමයි, ඒකේ ආනිසංසය මෙහෙමයි කියලා දාන කතාව. සීලය ගැන සීලය සමාදන්ව රකින්නේ මෙහෙමයි, සීලය අනුසස් මෙහෙමයි කියලා සීලය පිළිබඳ විස්තරය. ඊළඟට ස්වර්ගයේ දානින් සීලෙන් ගන්න සුගතියේ සම්පර්ග ගැන විස්තරය. ඊළඟට මේ මනුලව දෙවලව කියන සුභ සම්පත් වල තියෙන ආදීනව. ඒ වේ තියෙන ලාමක බව. එයින් සිත කිලුට වෙන බව. ඔය කියන්නේ කියලා නික්කම් ඥානසංස කතා කිව්වේ මේ සියලු සංසාරයෙන් නික්මී යාමේ වටිනාකම. මේවා අනුපිළිවෙලින් ඇහෙනකොට මේ කුමාරෝරු 30 දෙනාගේ හිත සමාධිමත් වුණා. ඒ සමාධිමත් වූ සිතට සාමුක්ඛංශක දේශනා කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ සරුවක්ඥන් වහන්සේ ඉදිරිපත් කළ අනුපිළිවෙලින් සීලම දෙනා මාර්ගඵල ලැබුවා. එක්කෙනෙක්ව රහත් නැහැ, එක්කෙනෙක්ව සෝවන් නැහැ. කියන්නේ ප්‍රතුජනේ නැහැ. සමහර කෙනෙක් අනාගාමී, සමහර කෙනෙක් සකදාගාමී, සමහර කෙනෙක් සෝවන්. මේ සීල දෙනාම පැවිද්ද ඉල්ලුවා. සරුවක්යන් වහන්සේ දක්ෂින ශ්‍රීහස්තයේ දිගුට අදාලා ඒත භික්කවෝ ස්වාක්ඛාතෝ ධම්ම කරත භ්‍රමචාරියන් සම්මා දුක්ඛාසාන්ත කිරියා මහණෙනි මෙහි යෙව් ධර්මයේ ස්වාක්ඛාතයි සියලු දුක් තරණය කරනු පිණිස සසුන් පිළිවෙත් පුරාව කියලා මේ වචනේ ප්‍රකාශ කරන කොට සසුන් බඹසර හැසිරේ කියන වචනේ කියවෙනකොට සියලු දෙනාගේ රාජකීය ඇඳුම් පැළඳුම් ආභරණ ආදී වෙනුවට අටපිරිකර ශරීරගතව 60 වස් පිරුණු තෙරුන් වහන්සේලා වගේ පැවිදි වෙස් පිහිටියා. ඒ භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ සීල දෙනාම ජනපද චාරිකාවේ පිටත් කර යැවුවා. සරුවාඛ්‍යාන් වහන්සේ සුරුවේල් ගණන්වට වැඩම කරවලා දින 15ක් තරම් කෙටි කාලයේ තුලදී 3500ක් පමණ කළ අරපෑමින් පුරුවේල කාශ්‍යපතුමා දමනය කොට සපරිවරයෙන්ම පැවිදි උපසම්පදාවේ පිහිටුවලා ආදිත්ත පරයාය සූත්‍රයෙන් දහම් දෙසලා සියලු දෙනාම අරිහත්ත්වයට පමුණුවා වදාළා. ඒ කාලේ හරියටේ දවසේම තමයි ශ්‍රී ලංකාවට පළමුවෙන් වැඩම කරවලා එවකට ලක්දිව අරගෙන සිටි යක්ෂ සේනාව ගිරිදිවෙනට යවලා දෙවියන්ට දහම් දෙසලා ජීව කේශ ධාතු මිත්‍යක්ද පිරිනමලා ගගනතලයේ වටේ තුන් වාරයක් සවන්නක් බුදුරැස් මිහිදුවමින් ශ්‍රී ලංකාවට ආශිර්වාද පිණිස වැඩම කරවලා ඒ සයා සාන්තියේ සැලසූ පළවෙනි ලංකා ගමන සිද්ධ වුණේ ওই දවසේ. ඒ රුවිල කාශ්‍යප ගමනේ කළ දුරුතුපෝය දවසේදී. දැන් මේ කෙටි හැඳින්වීම ඊළඟට සාරුවක්යන් වහන්සේ වේල්වන ආරාමයේ පිළිගැනෙන කාලයේ තමයි සවැත් නුවර ජේපන ආරාමයේ කරවූ අනාථපිණ්ඩිකේ සිටුවරයා පැමිණ බණ අහලා සෝවාන් වෙලා ජේතවනාරාමයේ කරවල බුදුපාමුක් සංගරුවන වැඩම කරවලා පූජා කරන්න යෙදුනේ. ඉතින් ජේතවනාරාමයේ වැඩෙන්න කාලෙක තමයි අවුරුදු 20කට පස්සේ අර ස්වාමීන් වහන්සේ 39 නාසේලා ජනපද චාරිකාවල් නිමවා කොසව ගණන්වීම ප්‍රත්‍යන්ත ප්‍රදේශයක තියෙන පාවේයක තියෙන ආරණ්‍ය සේනාසනයක දුතාංගධාරීව අවුරුදු 20ක්ම වැඩ සිටියා. ලැබූ මාර්ගඵල හැර තවත් මාර්ගඵල ඒ කාලේ ලැබුණේ නැහැ. එනිසා මේ සීල දෙනා කතිකා කළා බොහෝ කලකින් බුදුරජාන් වහන්සේ දැක්කේ නැහැ බණපදයක් ඇසුවේ නැහැ. අපි බණ ටිකක් අහන්න යමු කියලා පිටත් වුණා. සේනාසන තැන්පත් කරලා පිටත් වුණා. මුනාසල දරාගෙන ඉන්නේ පාසුකෝල සිවුරු. එයා බොහෝම බරසාරයි. ඉතින් පාගමනින් යන්නේ. සරත් නොවතෙන් ඉස්සරේලා එසල පොය උදා වුණා. සාකේත නගරයට එනකොට හරියට වස් එළඹෙන දවසේ තව යදුන් හතක් යන්න තියෙන එක දවසින් යන්න බැරි නිසා සාකේත නගරේ වස්සාන ශික්ෂාව සමාදන්ව ගත කළා තුන් මාසයක්. මේ ස්වාමීන් වහන්සේලාට සිව්පසාදයෙන් බාධාවක් නුනත් නාසෙලා සමාධි සෝයෙන් වැඩි හිටියත් සරුවක්යන් වාසේ දකින්න ආගමන අතරමං වීම ගැන හිතේ පසුතැවිල්ලක් තිබුණා. ඉතින් වස් පවාරණය කළ දාට පහෝදාම පිටත් වෙලා ගියා ජේතවනාරාමයේ පැමිණෙන්නේ. ඒ කාලේ විශාල වර්ෂාපතනයේ නිසා දහස් ගණන් දසදහස් ගණන් ගවයන් නිතර නිතර යන්නේන පාරවල් සොටවල් නිසා මඩ ගොහරු වෙලා බොහෝම දුෂ්කරතාවයෙන් මේ පාරේ ගමන් කෙලේ. ධනක් පමණ පාරේ මඩ එරෙනවා. අර පාංශුකෝල සිවුරුවට මඩ වතුර පෙවිලා පෙවිලා බොහෝම බරසාර වුණා. බොහොම දුකසේ තමයි අපහසුයෙන් තමයි ජේතවනාරාමයට පැමිණියේ. ඉන් පාකර සෙවරු පසක තැන්පත් කරලා සරුවක්යන් වහන්සේ දකින්න වැඩියා මේ අවුරුදු 20කට පස්සේ. සරුවක්යන් වහන්සේගේ චරිතයක් තේන ආගන්තුක භික්ෂුවන් සමග පිළිසඳර කතා කරන බොහොම මුරුදුයි. මහණෙනි කොහොමද මේ රසායන කාලයේ සැපෙන් හිටියද සමගින් හිටියද සිව්පසයෙන් කරදරයක් උනේ නැද්ද ක්ලාන්තයක් නැද්ද එන ගමන පහසුවෙන් ආවද තිලදනා වහන්සේම කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අවසාන කාලයේ සමගියෙන් හිටියා. අපේ සිව්පසයෙන් ක්ලාන්තයක් නැහැ. එසේ නමුත් ස්වාමීන් අපි එන ගමන අතරමං වීම නිසා අපට හිතේ ලොකු පසුතැවිල්ලක් තිබුණා. එන ගමන බොහොම දුකසේ අපි මේ ආවේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ දැකීමෙන් අපේ සීලම අපහසුතා නිවිය ගියා ස්වාමීනි අපට සසර දුක් නිවා ගන්න බණපදයක් අසන් ලැබේවා කියලා බණ අහන්න ආරාධනා කළා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ බොහෝම ගැඹුරු දේශනාවක් පැවැත්තුවා. ගැඹුරු කියන්නේ සංවේගදායක දේශනාවක්. අනන්තග්ග සංයුක්ත සූත්‍රවල තියෙනවා පාවයේක සූත්‍රය කියලා. මොකද මේ පිරිස සතරදී බොහෝම පින් පුරාගෙන ආපු භවයෙන් භවයට සැපෙන් සැපයට ආපු පිරිසක්. නම් සංසාර ස්වභාවයේ පාදයෙන් පිනිසයි මේ පාවයේක සූත්‍රයෙන් බොහෝම සංවේගදායක දේවල් ඉදිරිපත් කෙරේ. කෙටියෙන් මෙහෙමයි මහණෙනි ප්‍රපත් අපත් දෙපිරිසම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රමාද වෙච්ච කාලය තුලදී අපමණ දුකටපත් වී සිටියා. එළුවන් වෙලා බෙලි කැපුම් ලැබූ ආරවලම ගැලූලියේ සතර මහා සාගරයේ ජලයට වැඩි. ගැටළුවන් වෙලා, අරකුන් වෙලා, ඌරන් වෙලා, දාමරික මිනිසුන් වෙලා, පාරදාරිකයන් වෙලා, රාජ අපරාධකාරයන් වෙලා කොහොම එක එක වාරවල දෙලි කැපුම් ලැබූ ආරවල ගැලූ ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ දීර්ඝ සංසාරයේ ප්‍රමාණ කරන්න බැරි තරම් කියා නිම කරන්න බැරි තරම් සංඛ්‍යාවක් මේ සංසාරයේ ඇවිදලා තියෙනවා. එයින් වැඩිම කොටසක් හැසිරලා තියෙන සතර ආපාය. මහණෙනි, මේ විදිහ අප්‍රමාණ දුකින් දුකටපත් වූ సంతාන ඇති අපි සීල දෙනා අද ඒවා සම්බන්ධව කලකිරිනා ඒවා සම්බන්ධ හිතේ ඇලීම් අත්තර දාලා බැඳීම් අත්තර දාලා විමුක්තිය සොයාගෙනයි මේ ඉදිරිපත් වී සිටි. අලමේ නික්කමේ සබ්බ සංකාරයේ සුනිබ්බින්දුතුන් අලං විරජ්‍යතුන් අලං විමුක්තිතු. ඒ සීලම සාස්කාරයන් කෙරේ කලකිරෙන්න වටිනවා නොයැලෙන්න වටිනවා මේන් අතනින්දෙන්න වටිනවා කියන එක පහදා දෙමින් චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කළා. සීල දෙනා වහන්සේම සමාධියගත වැසූ දහම් පදේ නිසා වාසේලාගේ විපස්සනා ඥාන සෙනික සෙනිකව වැඩි දියුණු වෙලා ත්‍රිවිද්‍යා ශක් අභිඥා සිය පිළිසිලියා ඥාන සහිත 30 දෙනා වහන්සේම අරියත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. සෑම දෙනා වහන්සේම සරුවක්යන් වහන්සේගේ ශ්‍රී පාදේ වන්දනා කරලා අවසරයෙන් පාත්‍ර චීවර ධරව අහසින් වැඩිය. ඒ වෙනකොට සංඝෝපස්ථාන කරමින් සිටි අනදමා හිමියන් වහන්සේ තෙන් ආවා. අසා සිටියා ස්වාමීනි මෙතන මේ 39ක් පමණ ආගන්තුක පිරිසක් එනවා මම දැක්කා. ඒ පිරිසට උපස්ථාන සැලසන්න මම සූදානම්. ඒ පිරිස දැන් කොහෙද? එතකොට අහසේ ගිය ආංශ රංචුවක්. ආනන්දේ අහස යනවා නේද මේ හංස රංචුවක්. එහෙමයි ස්වාමීනි. ආනන්දේ මේ හංස රංචුව වගේ මගේ ඒ දරු පිරිස බොහොම දුකසේ මා වෙත ඇවිල්ලා පියාපත් ලැබුණු අංශපැටව පෙළක් වගේ අභිඥා බල සහිතව අරියත්ය සාක්ෂාත් කරගෙන අහසෙන් වැඩි ආනන්ද කිව්වා. එලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට නියම කළ ආනන්දය මේ සරත්නවර සමා සාමාන්ත සීල සේනාසනවල විසුණු ආශලාද ජේතවනාරාමයට කැඳවන්නයි හවසට කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා ඉරිදිවන්ත ස්වාමීන් වහන්සේලා ලවා මේ විදිහේ ස්වාමීන් වහන්සේලා ගෙන්න ගන්න. එදා ඇන්දෑට දසදහස් ගණන් සංඝයා රැස් වුණා ජේතවනාරාමයේ. ඒ සංඝ පිරිස මැද්දේ සරුවක්යන් වහන්සේ අමතා වදාළ මහණෙනි ඈත අතීතයේ බුදුසසුන් වලදී කටිනාස්කාර විනය කර්මයක් පනවලා තිබුණා. එයින් වික්ෂූන් වහන්සේලාට වස්සාවසාන කීවර මාසයක් හේමන්ත ඍතුවේ මාස 4ක් කියන මාස පහේදී ශික්ෂාපද පහකින් ඈත් නොවීමේ ආනිසංස පහක් ලැබෙනවා. අද මා වෙත පැමිණි ත්‍රිස්නමක් භික්ෂූන් වහන්සේලා දුකසේ මේ ස්ථානයට ඇවිල්ලා හරියටෙන් තමන් පැමිණි ගමන සාර්ථක කරගෙන වැඩියා. ඒ ඇත්තෝ යම් හේකින් කටිනාස්ථාර විනය කර්මයේ දැනගෙන හිටියානම් පහසු වීරණයෙන් එන්න තිබුණා. මොකද තුන් සිවුරෙන් එකක් හරිය තැන්පත් කරලා සිවුරු බරෙන් අඩුව එන්න තිබුණා. නමුත් ඒක පනවලා මෙතෙක් නොතිබෙච්ච නිසා තමයි ඒ අතෝ දුකසේ ආවේ. එනිසා මගේ ශාසනයේ සීල බුද්ධ පුත්‍ර සංඝ රත්නයට පාසු වෙන්නේ පිණිස සදාවත් බෞද්ධයනට විශේෂානිසංස ලැබෙනු පිණිස කටනාස්කාර විනී කර්මයේ පනවමි කියලා අනුගානාමි භික්ඛවේ වස්සං උත්තානං භික්ඛූනං කටිනං අත්තරේතුං කියා කටින ශික්ෂාපදේ පැනෙවුවා. මහණෙනි, පෙරවස් සමාදන්ව මහා පවාරණින් පාරණ විනය කර්මයේ කරගත් විසුන් වහන්සේලා වැඩෙන තැනක කටිනාස්ථාරයේ මම අනුදැන වදාදමි අත්තත කටිනානං වූ භික්ඛවේ පංචකප්පිස්සන්ති මානමින් කටිනේ අතුල විසුන් වහන්සේලා ප්‍රශික්ෂාපද පහකින් පහකින් එවත් නොවීමේ ආනිසංස පහක් ලැබෙති අනාමන්තචාරෝ අසමාදානචාරෝ ඝන භෝජනං යාවදත්ත චීවරං යෝචිතත්‍රේ චීවරූපා දෝසෝචිනේ සම්භවිස්සති මේ තමයි ආනිසංස පහක් මේ දේ සඳහන් කළ යුතු වචනයක් තියෙනවා බොහෝ කාලයක් <clears throat> නාගතාපදාන කියන වැදගත් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරමින් කටිනානිසංශ විස්තර කෙරෙනවා. නමුත් <clears throat> පූජනීය දෙවිනෝර ඥානාවාසාබිදාන මහානායක ස්වාමින් වහන්සේ සමීපයේ අපි ඉගෙන ගන්න කාලේ අපට කියනවා ආස්මතුන් වහන්සේ මේ නාගතාපදානය කියන්න එපා. මොකද? මේකේ තුන් පිටකේම නැහැ. අට කතාවකක් නැහැ. එනිසා මේ කවුරු හරි හදාගත් එකක් වෙන්නට ඕනේ. මේක කියන්න එපා කියලා මට අන දුන්නා. දැන් අවුරුදු 40 ගානකට ඉස්සර වෙලා 1943 මින 63 ඉතින් ඒ නිසා අපි නාගිකා ප්‍රදානයේ සේවේවා නමුත් මේ කතිනානිසංස මාස පහ ගැන අපි කෙටියෙන් හඳුන්වන්නට ඕනේ. ඒ මොකද භික්ෂුන් වහන්සේලාට භික්ෂුණී සංඝයාටත් තියෙනවා ශික්ෂාපද 9180 කෝටියකුත් 50 ලක්ෂයකුත් 36000ක් මේවා මේ බුදු සසුනේ පැනෙව ශික්ෂාපදම නෙමෙයි ශික්ෂාපද පනවන සීලෝම බුද්ධ ශාසනවල පනවන ලද එක සීල පනවන ලද ශික්ෂාපද සාමුවක් තමයි මේ ශික්ෂාපද මේවා එකක් එකක් ගානේ දසමහානිසංශයක් විසුණු වහන්සේලාට තියෙනවා මේ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේලා අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් පනවන ලද ශික්ෂාපද එකක් එකක් ගානේ ඒ අනුගමනය කරන භික්ෂූන්ට ආනිසංස 10ක් 10ක් බැගින් ලැබෙනවා. මේ විදිහේ ශික්ෂාපද කිසිම කෙනෙකුට අගසව් කෙනෙකුටවත් වෙනසව් කෙනෙකුටවත් අඩු කරන්න, වැඩි කරන්න, ලිහිල් කරන්න, දැඩි කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා සරුවඥන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන්ම කරන දේශනාවක් නියමයක්. ඒ නිසා ඔකට කියන ආඥා දේශනාව කියලා. ආඥා දේශනාව. ඒ කියන්නේ ශික්ෂාපද පහකින් භික්ෂූන්ට ආපත්‍ය නොවේ මේ වරප්‍රසාදය ලැබෙන්නේ කිසිම චීවර පූජාවකින්. වෙන සිව්පස පූජාවකින්වත් ලැබෙන්නේ මේ කටින චීවර පූජාවෙන් භික්ෂූන් වහන්සේලාට ආනිසංස පහ ලැබෙනවා. ශික්ෂාපද පහකින් එවත් නොවීමේ වරප්‍රසාද පහක් ලැබෙනවා. එනිසා තමයි තරන්නෝ කියන්නේ ගිරිරාජ සමන් කත්වා සංඝේදේ චිති චීවරං ඒකස්ස කටින දානස්ස කලන්නාග්ගන්ති සෝලසින්ති මහා මෙර උසට උස තරම් තුන් සූරු අට පෙරකර දුන්නත් ඊට වඩා එක කට චීවර පූජාවක් ආනිසංස වෙනවා කියන එකෙන් සඳහන් වෙනවා ඒ කියන්නේ සොලසින් කලාවක්වත් අරේව වටින්නේ නැහැ ලෝ කටින පූජාවේ ආනිසංස තරම් එතකොට දැන් මේ කටිනානිසංස පහ මෙහෙමයි අනාමන්ත චාරෝ ඒ කියන්නේ උපසම්පන්න විසුණු වහන්සේට තියෙනවා සුද්ධ පාචිත්‍යයන් 92ක්. එයින් පස්වෙනි වර්ගයේ අචේලක වර්ගයේ තියෙන සිකපදයක් ඒ සිකපදයේ සඳහන් වෙන්නේ විසුණු වහන්සේට ආරාධනයක් තියෙනවා. ඒ ආරාධන ඉෂ්ට කර හෝ නොකර හෝ ස්ථානයෙන් බැහැර ගමනක් වඩිනවා නම් මේ වාසික භික්ෂූන්ගෙන් අවසර අරගෙන යන්නට ඕනේ. නොයසේනම් ස්ථානයෙන් පිටවෙන කොට අඩයොදුනක් ගානේ නැවැත් වෙනවා. ඒකට කියනවා ස්ථාරිකා ශික්ෂාපදේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේ ගමනක් කියන්නේ නිකන් කෙලස් වඩන ගමනක් නෙමෙයි. භික්ෂුන් වහන්සේ ගමනක් කියන්නේ සීලස්කන්ධයක් දරාගෙන සමාධිස්කන්ධයක් දරාගෙන ප්‍රඥාස්කන්ධයක් දරාගෙන. තමන තමන පියවරක් ගානේ භික්ෂුන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් වටපිට නොබලා උඩමිම නොබලා හස්තපාද විකාර නොදක්වා සතෝ සම්පජානකාරීව වාසේ පියනගන්නේ දුටු දුටුවන්නේ දහසක් බැඳි පසුම්බියක් ගෙමදුලේ තබා යන්නා වගේ ලෝවේ ලෝතුරා සම්ප්‍රඥ දෙමින් තමයි උන්වහන්සේ ගමනක් වඩින්නේ ඒ උන්වහන්සේලා දකින්නකොට දුකටපත් වූවන්ගේ දුක නිවිලා යනවා ශෝකයටපත් වූවන්ගේ ශෝකේ නිවිලා යනවා බයටපත් වූවන්ගේ ශෝකේ නිමිලා බය නැති වෙලා යනවා වෙනත් වෙනත් කෙලෙස් සිතින් ඉන්නේ නැත්නම් කෙලෙස් යටපත් වෙනවා. චිත පාදිනවා කෙනෙක් දෝත් නගා වඳිනවා කෙනෙක් සාදුකාර දෙනවා කෙනෙක් පසඟ පිටුවා වඳිනවා ඔය විදිහට කෙනෙක් මෛත්‍රියකින් බලා සිත සතුටු කරගන්නවා මේ වාගේ බොහෝ දෙනාට හිතසුස් පිණිසයි භික්ෂුන් වහන්සේ ගමනක් වඩින්නේ ඒ වඩින ගමනේදී උනාසයට ආපත්‍යක් නොවේ යන්නේ මේ කියන කටිනානි සංසේ පිහිට වෙනවා කටිනානිසංශයේ තියෙන කාලයේදී කිසිම වරමක් නැතුව අවසරයක් නැතුව විශේෂ කාරණයක් ඇත්තක් ඇතවතුන් වාසයට ධර්මචාරිකාවක වඩින්නට පුළුවනි. වාසයේ නිකරුණේ ගමනක් යනවා නෙමෙයිනේ. එතකොට ඒක විශේෂ වරප්‍රසාදයක් මිසුන් තාපති නොවේ මේ චාරිකාව. බුදුරජාණන් වහන්සේත් අවසර වසරකට නව මාසයක් හෝ අට මාසයක් හෝ 4 මාසයක් හෝ චාරිකාව වැඩ සිරිතක් තියෙනවා. නාමාසයක් සාරිකාමයේ වඩිනවා වස් තුන් මාසයක තැන ඉඳලා අනිත් නව මාසය. ඒකට යදුන් 900ක් මානෙ ගමන් කරනවා. සමහරට මාස 4ක් වස්සානයේත්තේ මාස 4ක තැන ඉඳලා 8 මාසික චාරිකාවක් වඩිනවා. ඒකටම යදුන් 600ක මානෙ ගමන් කරනවා. සමහරට වස්සාන 4 මාසයයි හේමන්ත ඍතුවේ 4 මාසයයි 8 මාසයක් එකතැන් ඉඳලා 4 මාසික චාරිකාවකුත් තියෙනවා. ඒකට යොදුන් 300 කමානේ වඩිනවා. ඒ වඩින්නේ එතකොට නාමාසක චාරිකාට කියන මහා මණ්ඩල චාරිකාව. කය මාසක චාරිකාට කියන මධ්‍ය මණ්ඩල චාරිකාව. ආර මාසයේ <clears throat> මේ අට මාසක චාරිකාම මධ්‍ය මණ්ඩල චාරිකාව. ආර මාසක චාරිකාවට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකාව. ඔය ගමන් වලදී තමයි ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් පෙරුවන් සරණ යමින් බුද්ධ ශාසනයේ පිළිගෙන ඒ අෂ්ටාංගයේ සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කරගන්න. එනිසා බුදුරජාන් වහන්සේ භික්ෂූන් නියම කළා තේනවා චරත භික්ඛවේ චාරිකං. බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතා සුඛා දේ මනුෂානං. දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං ඔය විදිහට උපදෙස් දීලා තියෙනවා. මානෙනි ධර්මයේ හැසිරෙන්න චාරිකාවේ හැසිරෙන්න. බොහෝ දෙනා හිත පිණිස සුව පිණිස දෙමිනිසුන්ගේ චිතසුව පිණිස ඒ චාරිකා වඩින්නේ. ආදි කල්යාණ ධර්මයේ, මධ්‍ය කල්යාණ ධර්මයේ, පරිවසාන කල්යාණ ධර්මයේ දේශනා කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. නිසා භික්ෂුන් වහන්සේට නියමිතයි මේ ධර්ම චාරිකාව. ඒ යන ගමනේදී ස්වයදේවයා ගැනීමට කටිනානිසංසයේ හේතු වෙනවා. ඒක නිසා ඒ දායක පින්නතුන්ගේ ගිහි හෝ පැවිදි හෝ කාටත් පුළුවන් කටිනයක් දෙන්නේ. කවුරු නමුත් කටිනේ දෙන කෙනෙක් හෝ ඊට සහභාගී වෙන අනුමෝදන් වෙන සතුට වෙන අයට හෝ සසර ගමනේදී පුදුමාකාර ආනිසංස ඵල ලැබෙනවා. ආරපතේ ආරපතේ චක්කවති සිරින් ලැබේ කියලාත් හඳුන්වනවා. කටිනේ මාන ඉදිකටු පාරග්ගානේ සක්විත සොය ලබන්න පුළුවන්. ඒ තරමට ආනිසංස මහත්ඵලයි. එතකොට මේ කටිනාසංස වශයෙන් සක්විත සපාපී බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සක්විත වෙච්ච වාර අනන්තය අපරිමාණයි. එයින් අපට වැඩක් උනේ නැහැ සසර දික්ුණා මිසක්. අපේ එකම බලාපොරොත්තුව සක්විත සැප නෙමේ සක් දෙව් සැපනක් සැපක් නෙමේ බඹලෝ සැපක් නෙමේ ඒ සියල්ලම දුක්ඛ සත්‍යයයි එයින් අතිමිදුනා වූ අසංකත දාස සංඛ්‍යාත ආමා මහ නිවනයි අපි සෑම දිනාගේ පැතුම. එතකොට අපි මේ කරන කඨින පූජාව යානිසස්ස බලයෙන් ඒ සක්විත රජ කෙනෙකුට ස්වයරීව ගමන් යන්න ස්වයරීව සතර මහා අධ්‍යයපයේ ඇතිරෙන්න අවසරයක් තියෙනවා වගේ ඉරිදි බල සම්පන්න තියෙනවා වගේ අපටත් මේ සසර ගමනේදී අද මේ ජීවිතේ නිවන් නොලැබුණොත් නිවන් දකිනාතුරු භවයක් පාසාම <clears throat> උපලෝකන් තැනකදී අපට නිසිසේ සිතූ පැතූසේ ස්වයීව දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දසපාරමී පුරමින් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන උපදවමින් අපේ సంతාන තුළ කෙලෙසුන් තුනී කර ගනිමින් ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කරගන්නට ජාති ජාති ස්වයදීව පුරා ගන්නට ලැබේවා කියන මේ අදිෂ්ඨානය අපිට කරගන්නට වටිනවා. දෙවෙනි කාරණේ තමයි අතමාදාන චාරය. වික්ෂුන් වහන්සේට තියෙනවා තුන් සූරු අදිෂ්ඨානය. දෙපට සූර, තනිපට සූර, අඳන සූර. මේවා නිසිසේ සකස් කරගත්තේ සූරු වෙන්නට ඕනේ. කබ්බින්නු තියෙන අදිෂ්ඨාන කරගත්තාම එක රාත්‍රියක්වත් අත්පසින් වෙන් නොවේ සූ තුන් සූර ළඟ තියෙන්නට ඕනේ. ඉතින් මේ තුන් සූරු එකකින් හරි වෙන් වුණා නම් ඒකට කියන නිස්සග්ගිය ආපත්‍ය කියලා. ඊට පස්සේ මේ සූරු පාවිච්චි කරන්න බෑ වැත්වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාසපයේදී ඒ තුන් සූරු අත්පසින් වෙන් වී තබාගත ගැනීමට පුළුවන් වෙනවා. හේතුව දැන් අර මුලින් සඳහන් කළ ස්වාමීන් වහන්සේ 39ගේ දෙපරිසූරුවට මන වතුර පෙරලා දුක්සේපේ දුකසේ ගමන් කළානේ. ඒ වාගේ අවශ්‍ය වන්නේ නැහැ. තුන් සිවුරෙන් දෙපරිසූරාදී සුදුසු සිවුරක් තන්පත් කරලා චාරිකා ගමන් වඩින්න පුළුවන්. ඒ වයින් ආපත්‍ය වන්නේ නැහැ. ඒකට කියනවා අවිප්පවාස <clears throat> කියලා. ඒ කියන්නේ චීවර මේ චීවරයෙන් වෙන්වීමේ ආපත්‍ය වන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කටින ආස්කාර විනය කර්මය නිසා මාස පහක් යනතුරු ලැබෙන ආනිසංස බලය දායක පින්නතුන්ද සතර ගමනේදී පිහිට වෙනවා. සක්විත රජතුමා ඉන්නවා එතුමා යන ගමන් වලදී අවශ්‍ය අවශ්‍ය දේවල් මග වේදම් බැඳගෙන යන්නේ නැහැ. බත් මුල් අරගෙන යන්නේ නැහැ. මිල මුදල් අරගෙන යන්නේ නැහැ. යාන වාහන අරගෙන යන්නේ නැහැ. ඒවා අවශ්‍ය වෙලාවට එතුමාට ලැබෙනවා පහළ වෙනවා. හැම දෙයක්ම එතුමාට පහළ වෙනවා. ඕනෑම තැනකදී පහළ වෙනවා. එතකොට මේ විදිහේ ලැබෙන්නේ සුදුසුනේ මෙන්න මේ වාගේ කටිනානිසංස ලැබෙන පින්කම් කරලා. ඉතින් අපි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ අපි මේ කරන ශාසනික ගරු ගාම්භීර වූ කටින පූජාවේ ආනිසංස බලයෙන් සංඝයාට පහසු වෙරණියක් සැලසූ බැවින් නිවන් දකින්නතුරු උපනෝකන්තනකදී යන යන තැන අපට දාන පාරමිතා පුරා ගන්න ලැබේවා සීල පාරමිතා පුරා ගන්න ලැබේවා නෛෂ්ක්‍රම්‍ය පාරමිතා පුරා ගන්න ලැබේවා දස පාරමී පුරා ගන්න ලැබේවා ගිය ගිය තැනකදී අපට සමත භාවනා වඩන්න විපස්සනා භාවනා වඩන්න හැකි වේවා උපනෝපන්තන අපල ධ්‍යාන අභිඥා විපස්සනා බල වඩාගෙන ඊටාම සුවසේ සතර මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න කටිනානි සංසේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා තුන්වෙනි කාණයේ ඝන භෝජනය. චාරිකා ගමන් වල වඩිනකොට ස්වාමින් වහන්සේලාට මේ බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල ආදී ભેදයක් නැහැ. කොතන හරි පින්ඳ පාතේ ලබා ගන්න උන්වහන්සේට පුළුවන්. හැබැයි මේ අවස්ථාවලදී සමහර අය දන්නේ නැහැ මේ ස්වාමින් වහන්සේලාට කැප වචනින් ආරාධනා කරන්න දන්නේ නැහැ. දන්නේ නැති ඇතැම් අය කියනවා ස්වාමීනි මගේ බද්දාණයට අද වඩින්න ඕනේ. මගේ පිට්ටු දානයක් අද තැන එකට වඩින්න ඕනේ. මගේ ඉන්දියාප්ප දානයක් තියෙනවා. මගේ පාන් දානය, ආප දානයක්, නූඩල්ස් දානයක් තියෙන වඩින්න ඕනේ කිය. එතකොට දාන වස්තුවේ නම කියලා ආරාධනා කළාම අටපයි. ඒක පිළිගන්න ස්වාමින් වහන්සේලා හතරනවත් හෝ ඊට වැඩි නම් සියලු දෙනා වහන්සේට පිළිගැනීමේදී දුෂ්කර ආපත්‍යයි වැළඳීමේදී පිටක් පිටක් ගානේ ආපත්‍ය වෙනවා. එතකොට ඒක බරපතල දෙයක්. ඒ කියන්නේ අකප භෝජනේ හරියට ලෝගුලි ලෝගුලි ගිලීමක් හා සමානයි කියලා. නැත්නම් වසවිස ගිලීමක් හා සමානයි කියලා. ඒකට අකප භෝජනේ වසවිස හා සමාන නම් එසේ වසවිසය මේ කටිනානේ සංසමාස පහේදී සිදුවෙන්නේ නැහැ. මේ කටිනානිසංස මාස පහේදී භික්ෂුන් වහන්සේලා ඒ ආනිසංසයටව ධර්මචාරිකාදී වඩිද්දී ඔයදී අකප ආරාධනය කියලා ලැබුණ දාණය අකප වෙන්නේ නැහැ. ඒක කැප වෙනවා. ඒකයි ඝන භෝජනය කිව්වේ. එතකොට මේ වසවිස වැනි අටප ආහාරයේ පවා මේ නිර්විස වෙන්න අමෘතයක් වැනි වෙන්න හේතු යේ කටිනානිසංස බලය නිසා. ඒ දායක පින්නතුන්ට සසර ගමනේදී කවදාකවත්ම වසවිස ශරීරගත වන්නේ නැහැ. සරපයන් දෂ්ට කරන්නේ නැසි මඳුරු පීඩාවන්නේ නැහැ. වෙනත් වෙනත් උපද්ද්‍රවයන් වන්නේ නැහැ. නමුත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ එපමණක් නෙමෙයි. බල සසන වසනාතුරු නිවන් දකිනාතුරු නිවනට බාධක වන මේ කෙලෙස් වසවිසමාදා ගමා සතර මඟඵල නිර්වාණයකින් අමෘතයේ වළඳා ගන්නට කඨිනානි සංසේම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු තියෙනවා. හතරෙනි කාරණේ තමයි යාවදක්ක චීවරය. උපසම්පන්න විසුන් වහන්සේද කියනවා විනය ශික්ෂා පද අතුරින් නිස්සග්ගියාපත්‍ය ඉතින් පළවෙනි එක කඨින කඨින ශික්ෂා පදයේ කියලා ඒ කියන්නේ වියතක් පළල රියනක් දිග රෙදිකඩ පවා භික්ෂුන් වහන්සේ අදිෂ්ඨාන කරන්නට ඕනේ. නැත්නම් ඒකාල්පනීය කියන වෙනේ කර්මයේ කරන්නට ඕනේ. ඒ අදිෂ්ඨාන ක්‍රම කීපයක් තියෙනවා. විකල්පනීය ක්‍රම කීපයක් තියෙනවා. එසේ නැතුව දවස් 10ක් ඒවා අතිරේකව තියාගත්තොත් 11 වෙනි අරුණ රංගින කොට මේවා නිස්සග්ගය කියන අවතකටපත් වෙනවා. පාවිච්චි කළ නොහැකි වෙනවා. නමුත් මේ කටිනානිසංස මාස පහේදී ඒ තමාට වැඩිපුර ලැබෙන සිවුරු අදිෂ්ඨාන නොකර විකල්පණය නොකර කැමැතිනම් පරිහරණය කරන්න කැමැතිනම් සබා තබන්න පුළුවන් වෙනවා. තන්පත්වල තබන්න පුළුවන් වෙනවා. ආපත්‍ය වන්නේ මේ මාස පහ ඉක්ුත් වෙන තුරු. ඒක විශේෂ ආනිසංශයක්. ඒකෙනොත් භික්ෂුන් වහන්සේට ලොකු පාස්විරණයක් මොකද මේ වස්සාන කාලේ චාරිකාවේ වඩිනකොට වස් අවසාන උනත් වැසි කාලේ අහු වෙනවා. නාසකේ සිවුරු තෙදෙනවා. සමාහට සිවුරු වේල ගන්න බැරි වෙනවා. එම අවස්ථාවල අතිරේක සිවුරක් දරා ගන්න පුළුවන් වෙනවා යමුණු සිවුරු හොදාගෙන වේලා ගන්න තුරු. ඒ වාගේ පහසු වීරණයක් වෙනවා මේ අදිෂ්ඨාන විකල්පනේ නොකර වැඩිපුර සිවුරු තබා ගැනීමේ වරප්‍රසාදේ නිසා. ඒකත් ඊට වැඩගත් ආනිසංසයක් වික්ෂුවට පහසු වීරණයක්. ඒ නිසා කටිනේ පූජා කරන දායක පින්න තුනට සසර ගමනේදී තමන්ට කොයිතරම් වස්තු සම්භාර ලැබුණත් කාගේවත් ඉරිෂාවකට ලක්වන්නේ නැහැ. හැබැයි සුළු ලාභයක් බලාගෙන කරන දේෙන් විශාල ලාභයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආමිෂ දේවල් හැටියට. එක යාන වාහනයක් ගන්න ගියාම යාන වාහන 10ක් 12ක් හොඳ ඒවා ලැබෙනවා. ඔය වගේම යම් කිසි ව්‍යාපාරයක් කරන්න ගියම මම මෙච්චර ආදායමක් මේකෙන් බලාපොරොත්තු වෙන කියලා හිතුවාම ඊට වඩා 10000 ගුණෙන් ආදායම වැඩි වෙනවා. ඔය වාගේ වැඩි පුරාණිසංසල වැඩි පුර සම්පල් ලබන්න හේතු වෙනා මේ පතර ඥානිසංසී. නමුත් බෞද්ධයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ ආමිෂ දේවල් ප්‍රාර්ථනාවක් නෙමෙයි. අපට නිවන් දක්නාතුරු නිවනට උපනිශ්‍ර වෙන්න පරිද්දෙන් උපනෝපන් තන අපට වැඩි වැඩියෙන් දානම සීන සීනම ලක්ෂණම කෝටිනම ගණන් සංඛ්‍යාට දන් දෙන්න. සීල රකින්න භාවනා කරන්න ප්‍රතිපත්ති පුරන්න ලැබෙන්නට ඕනේ. දානමකට දාන දෙන්න හිතුවා නම් සියක් නමකට දෙන්න ලැබෙනවා. ඒ වගේම දවස් 10ක් සීල් අරගෙන භාවනා කරන්න හිතුවා නම් සිය දවසක් තුන් මාසයක් නමුත් භාවනා කරන්න අවකාශ ලැබෙනවා. එක ධ්‍යානයක් වඩන්න හිතුවා නම් අෂ්ට සමාපත්තියම ලබන්න හැකි වෙනවා. එක අභිඥාවක් ලබන්න හිතුවා නම් අභිඥා පාම ලබන්න හැකි වෙනවා. එක විපස්සනා ඥාන වීතියක් උපදවන්න හිතුවා නම් විපස්සනා ඥාන සියල්ලම උපදවා ගන්න හැකි වෙනවා. සෝවාන් මාර්ගයෙන් එක මාර්ගඵලයක් ලබන්න හිතාගෙන භාවනා කළා නම් මාර්ගඵල හතරෙම එක ආසනෙ ලැබෙනවා. ඔය විදිහට බැලුවාම හිතෙන ප්‍රතනවාට වඩා ලෞකිකවද ලෝකෝත්තර දුක් සම්පන්න ලබන්නේ මේ සතරේ ඥානිසංසයේ උපනිශ්‍රේ වෙනවා. අපි ප්‍රාර්ථනා කරන අපේ සසර ගමනේදී නිවන් දකිනාතුරු හිතන ප්‍රතනවාට වඩා උතුම් ලෙස අධික ලෙස අධිකතර ලෙස දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී පුරා ගන්න ඥාන සමාධි සමාපත්‍ය බල උපදවා ගන්නට විපස්සනා ඥාන වඩන්නට හිත එසේම සුඛා ප්‍රතිපදා චිත්තා විඤ්ඤා කියන පිළිවෙත් මඟට අනුව සැප විහරණයෙන් සුවසේ ශනිකවම සතර මඟ පිළින් ඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නට හතරෙනි කටිනානිසංසයේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. පස්සෙනිකානේ යෝච తත්‍ර චිවෘපාදෝ යම්කිසි සෙනසුනක කටින චීවරයක් පූජා කොට භික්ෂුන් වහන්සේලාට කටිනානිසංස ලැබීගෙන තියෙනවා නම් ඒ කාලය තුල ඒ කියන්නේ කටිනාන සංස මාස පහ තුල යන්තාක් එතන තව තව සංඝික සිවුරු පූජා කරනවා නම් සංඝික දෙයකින් ලැබෙන ආදායමක් වශයෙන් සිවුරු ලැබෙනවා නම් ඒ සියල්ලම කටිනේ නිදිසුන් වහන්සේ සතු වෙනවා සංඝික දේ පෞද්ගලික වෙනවා ඒක පුදුම ආනිසංස බලයක් සංඝික දේ කවදාකවත් පෞද්ගලික වෙන්නේ නැහැ නිකන් කටිනානිසංසයෙන් පෞද්ගලික බාටපත් වෙනවා ඒ ස්වාමීන් වහන්සේගේ කැමැත්තෙන් අනිත් ස්වාමීන් වහන්සේලාට සුදුසු පරිද්දෙන් බෙදා හදා දෙන්න පුළුවන් ඒකත් විශේෂ වරප්‍රසාදයක් කටිනේ ඒ ඥානිසංස වශයෙන් සසර ගමනේදී ආලකමන්දා රාජධානියේ තියෙන සම්පත් හැකෙන්නාසේ තමන්ට ලැබෙන ධනෙ ධාන්‍ය යස ඉසුරු සැප සම්පත් යාන වාහන එවාගේම ඉඩකඩම් ගෙවල් දොරවල් මාලිගා ඔක්කොම සම්පත් ඉතාම හොඳින් ආරක්ෂා වෙනවා. ඒවට රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය අමනාපයන්ගෙන් කවදාකවත්ම හිසාවක් වන්නේ ජෝතිෂිකානන්ගේ සම්පත් වගේ. ජෝතිෂිකානන්ට විශාල සම්පත් සම්භාරයක් ලැබුණා කළ මහා පිනක විපාකේ. ඒ වගේ එතුමාගේ අකමැත්තෙන් එතුමා නොදැන කිසි කෙනෙකුට නූල් කොටක්වත් අහර ගන්න බෑ. හැබැයි එතුමාට කැමැති තා පරිත්‍යාග කරන්න පුළුවන්. එතුමාගේ දිව්‍යමය ප්‍රාසාදය ඇති කරගන්නවා අජාසත් රජතුමා. නමුත් ඒ රජුලන්ට බැරි වුණා ඒක කරගන්නට ඒක රාජසන්තය කරන්නේ දේවතාවු 7000ක් අරගෙන සිටලා ඒගොල්ලෝ යුද සේනාවක් පවාගෙන රජතුමා ඇතුළු සේනාව පළවා හැරියා. ඒ වදර්ශයේ දවසේදී සිටුවරියා සිය සමාදන් වෙලා භාවනා කරමින් බණ අමින් සිටියේ හේලවනාරාමේ. එතෙන්දී හම්බ වුණා. සියලු විස්තර කිව්වාම එතුමා කිව්වා දේවයන් වහන්සේ මේ මට තියෙන සම්පත් කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මගේ අකමැත්තෙන් නූල් පටක්වත් ගන්නෙ නැහැ. ගන්න බෑ. මේ බලන්න මගේ යතේ තියෙන මුදු 20ක්. මේ මගේ මිනිස්යන් හදාපු මුදු නෙමෙයි කල්පරෝක්ෂේ මුදු. මේ වටිනාකම අනර්ගයි. මගේ අකමැත්තෙන් ගන්න බලන්නේ කියලා අත දෙක් කෙරුවා. දරි වුණා ගන්න එකක්වත්. පස්සේ කිව්වා මේ බලන්න මං දෙන්නේ ඇති. කලසක් කියලා ඇඟිලි යට කර කරාම සියල්ලම ගැලවිලා වැටුණා. ඔක්කොම රාජ්‍යරණ තෑගි දීලා කිව්වා දේවයන් වහන්සේ මේ සම්පත් කියන ඒවා බහුසාධාරණයි. දුප්පත් කොහොසත් කාටත් මේවා සාධාරණයි. තමුන්ලාසේගේ රටේ මේ කියන මගේ මාලිගාව ඇතුළු කල්පරුක්ෂ සහිත සම්පත් සියල්ලම මම අදහස් කරිනවා. තමුන්ලාසේට අයිති වේවා. ඒ වගේම තමුන්ලාසේගේ රාජ්‍යයේ මට තියෙන මේ සිටු තනකටත් මම තමුන්ලාසේට ආපසු බාර දෙනවා. මම අද පැවිදි වෙනවා කියලා පැවිදි වුණා. හැබැයි දවස් 7කින් අද සියල්ලම අන්තර්දාන වුණා. කාටවත් අයිති කරගන්න බැරි වුණා. එතුමා දවස් 7කින් පසුව සීල කෙලෙසුන් නැස ආරියත්යෙන් අමාම අනිවන සාදාගත් ජෝතිය මහරහතන් වහන්සේ. මේ වාගේ කඨිනානි සංසවාසයෙන් සතර ගමනේදී ලද සම්පත් කිසි කෙනෙකුට පැහැර ගන්න බැරි වෙනවා. එපමණක් නෙවෙයි තමන් හිතුව පැතුසේ දාන ආදී කුසල් වලට යොමු කරන්න පුළුවන් වෙනවා. පස්සේ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ සම්පත් නෙමෙයි අපට සසර ගමනේදී හැකිතා කුතුම් ලෙස දාන පාරමිතා සීල පාරමිතා ආදී දස පාරමී පුරා ගන්නට ලැබේවා එවාගෙම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩමින් ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා බල උපදවා ගන්න ලැබේවා ඒ මේ ධර්මතාවන්ද රජුන්ගෙන් සුරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදී දෙකෙන් පමණක් නෙමෙයි ක්ලේශ මාර්යාගෙන් ස්කන්ධ මාර්යාගෙන් අභිසාස්කාර මාර්යාගෙන් දිව්‍ය පුත්‍ර මාර්යාගෙන් මච්චු මාර්යාගෙන්වත් බාධාවක් නොවි නිර්පාදිරත්ව අපේ ප්‍රාර්ථනා කරන බෝධිය ශාන්ත නිවන්සුව ලබන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙන්න මේ තමයි කටිනානිසංස මාස මේ පහ කියලා සඳහන් වෙන්නේ. ඒ කටිනානිසංස පහ ආයදා බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණ විනී පිටකයේ මහා වග්ග පාළියේ පරිවාර පාළියේ බොහෝම සවිස්තරව දේශනා කරලා තියෙනවා. අට කතාවල තවත් ඒක සවිස්තරව දක්වනවා. ඒ සම්බන්ධව කටිනේ අවලංගු වෙන හේතු 24ක් තියෙනවා. කටිනේ සාර්ථක වෙන හේතු 17ක් තියෙනවා. කටින සම්පත්තියේ තුනක් තියෙනවා විපත්ති තුනක් තියෙනවා මේ ඔක්කොම සංසන්දනය කරලා බලලා ගන්නකොට මේක පුදුම විදිහේ නීතිමය චීවර පූජාවක් එනිසා අද මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වශයෙන් සිදුවෙන ඒ කටිනාස්ථාර විනය කර්මයේ සඳහා උදේ පාන්දරම පින්නතුම් පැමිණියා. එවැගේම සංඝ රත්නය එකතු වෙච්ච වෙලාවේ පරිවාර පරිස්කාර සහිත මේ කටින චීවරේ කටින වස්ත්‍ර පූජා කළා. දැන් මහා සංඝ රත්නයේක තව ස්වල්ප වේලාවකින් කටින ආචාර විනය කර්මයේ බාටපත් කරලා එක ස්වාමීන් වහන්සේ ළමකට පමුණුණු පරවනවා. උනාසේක නිසසේ සම්පූර්ණ කළාම නේවාසිකව වැඩි සිටි උපසම්පන්න ස්වාමින් වහන්සේලාට අනුමෝදන් කරවීමෙන් ඒ සියලු දෙනා වහන්සේට මේ මාස පහ ඇතුළතදී මේ කියන වරප්‍රසාද පහ ලැබෙන බැවින් පින්නතුන්ට අනුමෝදන් වෙන්න පුළුවන් මේ අපි පූජා කළ කර්ණ චීවර පූජාව හේතු කොටගෙන සිල්වත් භික්ෂුන් වහන්සේලාට තබන තබන පියවරක් ගානේ චිත්ත සමාධිය වැඩේවා විපස්සනා ඥාන වැඩේවා ධ්‍යාන විඥා මාර්ගඵල දක්වා දිනුවට අපේ මේ චීවර පූජාව සහිත පින්කම උපකාර වේවා ඒ කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යාගෙන බුදු සසුනේ නොනැසී නොපිරී අඳුරු නොවේ අතුරු දහන් නොවේ අවුරුදු 5000කට වැඩි කල ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව දස දිසාවට සදාම් කෙරෙන විහිදුවමින් නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.